සෑම කෙනෙක්ම අපේ පවුලේ විවිධ පොලිස් ඒකක වෙතට ගෙනහිල්ලා ප්‍රශ්න කරලා බොරු මතයක් විතරක් ජනතාවට ගෙනියන්නට සූදානම් වුණා. මම ඒගොල්ලන්ට කිව්වා මම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මේ රටේ පත් වෙන ලාවේ මගේ වත්කම් හෙලි කරා. ඊපස්සේ මම ආරක්ෂක ලේකම්වරයා තනතුරෙන් යන වෙලාවේ වත්කම් හෙලි කරා. මේ දෙක අතර වෙනසක් තියනවාද කියලා බලන්න කියලා. නමුත් ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වනවා විතරයි මේ වගේ ප්‍රතිඵලයක් ගේන්නේ නැහැ. රමණාන්සලා කවුරුත් දන්නව ඇත්ත මොකද්ද? කවුද හොරු කියන එක දන්නව රණී වික්‍රමසිංහ තුමා අද හොරෙක් නේ පට්ට හොරෙක් කියලා. පට්ට බොරු කියලා පට්ට හොරෙක්. ඇවිල්ලා මේ රට අද මේ තත්ත්වයට ඇදලා දාලා තියෙනවා.